ඒ වාගේම මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ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 පූජනීය බුදුරජාණන් වහන්සේ අපේ මේ යෝගාවචර සංඝ පිරිසගේ අවසරයි. අපි දැනට දවස් කීපයක ඉඳලා මේ පවත්වාගෙන යන විපස්සනා ධර්ම දේශනා මාලාවේ ඊට කලින් අවස්ථා කීපයකදී වරින් වර විපස්සනා සම්මා දිට්ඨිය කියන්නේ මොන වගේ දෙයක්ද නැත්නම් විපස්සනාව කියන්නේ මොන වගේ දෙයක්ද? විපස්සනා ඥාන පහළ වීම කොහොම සිදු වෙනවද කියන මූලික කාරණාවට අනුව කරුණු වරින් වර ඉදිරිපත් කරගන්න යෙදුණා. මූලිකවම මේ විපස්සනා සම්මා දිට්ඨියට අවශ්‍ය කරන අනුග්‍රහ කරුණු අපි ඉදිරිපත් කරගන්න යෙදුණා. අවසාන වතාවේදී අපි මේ විපස්සනා සම්මාදිට්ඨිය පහළ කිරීමට අවශ්‍ය කරගන්නා වූ අවශ්‍ය වන්නා වූ මූලික කරුණු දෙකක් සාමාන්‍ය විදිහට කියනවා නම් යමක් මේ ලෝකෙ ඉගෙන ගන්නට අවශ්‍ය කරන මූලික පැති දෙකක් සාකච්ඡා කරන්න යෙදුණා මේ සාකච්ඡාවට මාතෘකා වශයෙන් සබා ගන්නට සුදුසු වූ ශ්‍රී සම්බුද්ධ සූත්‍ර දේශනා කොටසට අපි ඉදිරිපත් කරගන්න යෙදුණා යෝනිය වික්‍රේ පත්‍ය සම්මා දිට්ඨිය උපාදාය කතමේ දුවේ පරතෝච භෝසෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ කියන මේ බුද්ධ වචනේ අපි සිටියේ සඳහන් කරන්න යෙදුණා. මේ ධර්ම දේශනාවේ මුලදී මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වත් ඥානවන්ත පිරිසගෙන් මට අනුකම්පාව අත්නේ කරන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද එදා ඒ බුද්ධ දේශනාව සඳහන් කරන වෙලාවේදී මාතින් වචනයක් වැරදිලා සජ්ජායනා කරන්න ලැබුණා. ඒක දෙතරයක් සජ්ජායනා කරන වෙලාවේදී දෙතනෙම වැරදිලා තිබුණා. ඒක නිවැරදි කරලා අතර ගැනීම සඳහා අනුකම්පාවෙන් ඉවසන්න කියලා මම කියනවා. ඉතින් වැරද්දුනේ මේ මේ වික්‍රේ පත්‍යා සම්මා දිට්ඨිය භාවය කියන වචනය මම එදා පාවිච්චි කළේ. අත්තරදක් ඒක ජීවේ වික්කවේ පත්‍ය සම්මා දිට්ඨිය උපාදාය කියන විදිහට නිවැරදි වෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය පහළ කර ගැනීමට මේ කියනා වූ පරතෝච හෝතයත් අභ්‍යන්තර වශයෙන් අධ්‍යාත්ම යෝනිසෝ මනසිකාරයත් අවශ්‍ය කරනවා. එදා අපි සාකච්ඡා කරේ අවසානයේට ඒ කොටසයි. ඒකේ සිංහලට නගා ගන්නකොට පරතෝච භෝතේ වශයෙන් සඳහන් කරේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් දේශනා කරන්ට යෙදෙන ධර්මයට පිළිසිදු අවවාදවලට මෛත්‍රියෙන් අනුකම්පාවෙන් කරන අනුශාසනාවට අනුකම්ප වීමයි. ඒ තමයි නොදන්නා ක්‍රමය ඉගෙනීම. දෙවෙනි දේ තමයි මේ ක්‍රමය තම සංධානගත කිරීම සඳහා යෝනිසෝ මනසිකාරයේ වශයෙන් මේ තමන්ගේ සදින්දියට ඇහ කන නාසය, දිව, ශරීරය, හිත යනා වූ මේ අදින්දයට ගොදුරු වෙන තාක් සියලුම අරමුණු යෝනිසෝ මනසිකාරයේ වශයෙන් මනසිකාරයට නැංවීමයි. විපස්සනාවට නැංවීමයි. මෙන්න මේ ක්‍රියාපටිපාටි දෙක හරියාකාරී කෙරෙනවා නම් ඒකාන්තයෙන්ම සම්මාදිට්ඨිය නැති තැන සම්මාදිට්ඨිය පහළ වෙනවා සම්මාදිට්ඨිය ඇති තැන සම්මාදිට්ඨිය ඉදිරියට ගමන් කරනවා දිනු භාවයට පත් මේ වාගෙන තමයි මේ පිළිත කල්පනා කරගන්න ඕනේ මේ වාගයේම සම්මා දිට්ඨිය ඇති නොවීමටත් සම්මා දිට්ඨිය පිළිහිමටත් කරුණු දෙකක් හේතු බොහෝ වෙනවා ඒ කරුණු දෙක තමයි පාප නිත්‍යතා කිරියා පරිහාන් කියන කරුණු දෙක ඒ කියන්නේ තමන් ආශ්‍රය කරන ළඟින් ආශ්‍රය කරන භජනය කරන ඇත්තෝ කල්යාණ ධර්ම වලින් තොර වූ පාප ධර්ම සහිත මිත්‍රයෝ නම් Tamange ඇත්ත ආවුද මේ සම්‍යක් දෘෂ්ටිය විපස්සනා සම්මා දිට්ඨිය එහෙම නැත්නම් විපස්සනා ඥානයන් පහළ කරන්නා වූ මාර්ගයේ පිරෙන්න පටන් ගන්නවා ඒ තමයි පළවෙනි කාරණාව තමයි පාප නිස්සතා. දෙවෙනි කාරණාව කිරියා පරිහානි. ඒ කියන්නේ ඒ වේලාවට සමතහන් උපදෙස් දෙන ගුරුවරයාගේ ඇති අඩුපාඩු යෝගාවචරයාගේ ඇති අඩුපාඩු නැත්නම් ගුරුවරයා වශයෙන් Tamanගේ යුතුයකම් ඉවත් පිළිවෙත් අංග සම්පූර්ණ නොවීම අඩුපාඩු සහිත වීම ක්‍රියාව වශයෙන් පරිහානියටපත් වීම කළ යුක්ත නැතිවීම දෙවෙනි කාරණාව තමයි යෝගාවචරයා වශයෙන් මේ දෙන පැහැදිලි පිළිසිදු සරල උපදෙස් නම්බු කරන්නේ නැතුව, විකාරු කරන්නේ නැතුව, ක්‍රියාවට නංවන්නේ නැතුව සහැල්ලුවට ගත කරනවා. නැත්නම් ඒවා ප්‍රයෝජන ගන්නේ නැතුව පැත්තකට දානවා. පැත්තකට දාලා අර පාප මිත්‍යයන් විසින් දෙන උපදේශ අනුව ජීවිතයේ සහැල්ලුවට, හිත සහැල්ලුවට ගත කිරීමේ උපදින්නා වූ සම්යප්තිය දුර්වල වෙන්න පටන් ගන්නවා. සිහි වෙන්න පටන් ගන්නවා. පරිහානියට පටන් ගන්නවා. මේ අනුව කල්පනා කරලා බලන්න ඕනේ මේ අද වාගේ මේ නිතරන වනේ වාගේ වැඩ පිළිවෙලකට අපිට සහභාගී වෙන්න යෙදුනේ පෙර කළ පිනක් නිසායි ඒ වගේම අපේ කල්පනා ශක්තිය හොඳ හැටි මෙහෙවගෙන මේ අවස්ථාව උපයාගත් සංස්කෘදායක තත්ත්වෙ නිසා එවැනි තත්ත්වයක් ඇතෙදී දෙපාර්තවයේම යුතුයකම් හරි හැටියට විස්තර වුණොත් ක්‍රියා අභිවෘද්ධියක් සිදු වුණොත් තමයි විපස්සනා ඥාන වැඩි වීම එහෙම නැත්නම් විපස්සනා සම්මා දිට්ඨියේ වැඩිම සිද්ධ වෙනවා. විපස්සනා සම්මා දිට්ඨියේ වැඩිම සම්පූර්ණ වෙනවයි කියලා කියන්නේ පින්වත්නි මග්ග සම්මා දිට්ඨිය සම්පූර්ණ වීමයි. නැත්නම් මාර්ග ඥානය සම්පූර්ණ වීමයි. මෙතනින් තමයි අපි මේ සංසාරයක් නොදන්නා කෙලවරක් නොපෙන්නා වූ සංසාරේ එකද වීම නැත්නම් ආදී ලෝකයේට ලෝකෝත්තර ධර්මයටපත් වෙන සංදිස්ථානයටපත් වෙනවා. ඒ නිසා අපි ඊටාම ගෞරවයෙන් ආදරයෙන් මේ සම්මාදිට්ඨිය වැඩි යුතුයි. මේ සම්මාදිට්ඨිය වැඩි වීම සඳහා දෙපාර්ශ්වයේ යුතුයකන් දෙපාර්ශ්වයේ වත හරියට සම්පූර්ණ අද ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ මෙවැනි විපස්සනා සම්මාදිටියක් වඩන පිළිසක සාමූහික වැඩපිළිවෙලකදී කල්යාණ මිත්‍යා විසින් සම්පූර්ණ කළ යුතු වත. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයේ සතුව පැවතිය යුතු ගුණාංග මොනවද කියන කාරණාව විස්තර කරනවා. මේ සම්බන්ධයෙන් අප සතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කෙටියෙන් සඳහන් කරනවා මේ කල්යාණ මිත්‍රයේ සතුව පැවතිය යුතු ගුණ. බුදුරජාණන් වහන්සේගේ සඳහනේ සූත්‍රයේ නැත්නම් අනුශාසනාවේ සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙක් සිහි කල්පනා සහිත පුද්ගලයෙක් නම් නැත්නම් මොලේ කල්පනා හොඳ ප්‍රඥාවන්ත පුද්ගලයෙක් නම් ඔහු විසින් ප්‍රථමයෙන් තමා සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ ප්‍රඥා ශික්ෂාවේ පිහිටිය යුතුයි. ඒ පිහිටලා තමා වශයෙන් සීලයෙන් උනන්දු විය යුතුයි. සමාධියේ උනන්දු විය යුතුයි. ප්‍රඥාවේ උනන්දු විය යුතුයි. සීලය වැඩි යුතුයි, සමාධිය වැඩි යුතුයි, ප්‍රඥා වැඩි යුතුයි. Tamange ශක්ති ප්‍රමාණයට මේ ගුණ ධර්ම පිළිද ශික්ෂාව සමාතුල වඩාගත යුතුයි. මෙලෙස වඩාගෙන Taman සම්පූර්ණයටපත් වුණාට පස්සේ, සෑහීමකටපත් වුණාට පස්සේ තමයි එවැනි බුද්ධලේකින් වෙන කෙනෙකුට අත දෙන්න වෙන කෙනෙකුට උදව් කරන්නට වෙන කෙනෙකුට අනුශාසනා කරන්නට යා යුත්තේ. ඒ අනුව ප්‍රථමයෙන් Taman මේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව අත්හදා බලලයි කෙනෙක් අනුන්ට උපකාර කිරීමට සුදුසු වෙන්නේ. එහෙම නැතුව යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා Taman තුළ කරන්න පුළුවන්කම තියෙද්දී නොකර තාමත් ප්‍රකටව තියෙන අඩුපාඩුකම් තියෙද්දී සීලයේ ඒ වාගේම සමාධියේ ඒ වාගේම ප්‍රඥාවේ අනන්ත උපදෙස් දෙන්න යෙදුනොත් ඒ පුද්ගලය ඒ උපදෙස් අහන ඇත්තෝ මේ පුද්ගලයා හොඳ කතාකාරයෙක් බව පිළිඅර ගන්නවා. නමුත් Taman වශයෙන් පිළිපලා නැති බව දැනගන්න නිසා, දැක ගන්න නිසා සත්‍තාවෙන් ගෞරවයෙන් අර උපදෙස් පිළිනොගන්න නිසා එන උපදෙස් නිගාස්තක වෙනවා. අයාලේ යනවා, කාලේ නාස් වෙනවා, දෙපාර්ශ්වයේම සිටියා පරිහානියට හේතු වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් කල්යාණ මිත්‍රයේ තමන්ගේ ගුණ වර්ධනය සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනය ප්‍රධාන කර ගන්න ඕනේ මුල් කර ගන්න ඕනේ මුල් කරගෙන තමයි ඊට පස්සේ විශාල මෛත්‍රියකින් විශාල අනුකම්පාවකින් ඒ තමන් අද අත්විඳින භුක්ති විඳින ඒ සාන්ත සනසිරදායක தත්ත්වේ අන් අයටත් ලබා දීම සඳහා කරුණාවෙන් උපදෙස් දෙන්න පෙළඹෙන්නේ මේ නිසා බලනකොට මේ මේ වැඩ පිළිවෙල ප්‍රායෝගික පැත්තට බර ගැඹුරු වැඩ පිළිවෙලක් බව ඕම ප්‍රකට වෙනවා. මෙන්න මේ විදිහට තමන් සීල සමාධි ප්‍රඥා ප්‍රධාන වශයෙන් දැනගෙන උනන්දුවෙන් රැකලා තමන් එයින් සන්තුෂ්ටියටපත් වෙලා අනුන්ට උපදෙස් දෙනවා නම් එවැනි පුද්ගලයෙකුගේ ඒ කල්යාණ මිත්‍ර උදව්ව කිසි කෙනෙකුගේ දැනුමකට දෝෂයකට විවේචනයකට ලක් වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. මේ ලෝකයේ භෞතික ජීවන සඳහා එන්නතන් කොහොසත් වෙන්න සන්තෝෂ වෙන්න ලෞකික වැඩක් කරනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇතිකරන්ට ලෝකෝත්තර වැඩ පිළිවෙලක් කරනවා වෙන්න පුළුවන් මේ වැඩ දෙකේදිම ඉන්වත්නි යෝගාවචර පිළිප තීන්දුව කර ගන්න ඕනේ තේරුම් කර ගන්න ඕනේ අපි උනන්දු වෙන්න ඕනේ අපේ තියෙනා වූ ගුණ අපේ තියෙනා වූ හැකියාවන් පුළුවන්කාරකම් පෙන්වන්න නෙවෙයි අපි කරගෙන යන වැඩ පිළිවෙලේ වැරදි අඩුවෙන් කරගෙන යන්නයි. අපේ අතින් අපි කරන වැඩවල වැරදි අඩුවේ. වැරදි නොකරන්න බක බලා ගන්න එක තමයි කරන්න ඕනේ. එතකොට ගුණ කියන දේ ඉබේම මතුවෙනවා. ඒ ගතිය මේ කල්යාණ මිත්‍රයෙකුගේ වැඩ පිළිවෙලේ ඒ වාගේම එක හා සමානව ප්‍රකට වෙනවා. ප්‍රකට විය යුතුයි. එතකොට තමයි කල්යාණ මිත්‍රාගේ පැත්තෙන් ක්‍රියා හානියක් සිදු නොවි යෝගාවචරයේකට නැත්නම් මේ සීල සමාධි ප්‍රඥාවේ ඇතිවෙන්නට උදව් කරගන්න පුළුවන් වෙන්නේ. මේ තමයි සාරය වශයෙන් සඳහන් වෙන්නේ. විස්තර වශයෙන් ටිකක් අපි මේ ගැන හොයලා බලුවොත් කල්පනා කෙරුවොත් තේරෙනවා ඕනම කෙනෙක් අදේම තරමින් සීලයේ තමන්ගේ ශක්ති ප්‍රමාණයට ආරක්ෂාවක් සලසා ගන්නවා නම් ගරුකට සලසනවා නම් උනන්දු වෙනවා නම් ඒ පුද්ගලයාගේ කායිකව ඇත්තා වූ ගොරෝසු ගති, දුෂ්ට ගති, දුස්චරිත ගති ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුර වෙලා යන පටන් මෘදු භාවයටපත් වෙනවා. සංයමයක් ඇති පුද්ගලයේ මහත්මා ගතිය ඇති පුද්ගලයේ බවටපත් වෙනවා. ඒ වාගේම තමයි ගොරු කීම ආදී කොට ඇත්තා වූ වකී දුක්චරිත නැත්නම් රළු රළු වචන හිත් වචන අනුන් බිඳවන කොටවන වචන අසත්‍ය වචන කියනා වූ දරෝසු වචන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුරු වෙලා බොහොම සාන්ත නිවිච්ච සංයම ගතියක් ආව මහත්ම ගතියක් ආව බුද්ධලේ බාට ක්‍රමක්‍රමයෙන් පත් වෙනවා. එහෙම නැත්නම් මේ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ හැදියාවේ ඉදිරියට යනා වූ මහත්මා ගති නැත්නම් මනුස්ස ගති උතුම් බවට පත් වෙනා වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ විදිහට සීලයේ පිළිපීම නිසා නැත්නම් සීලය සරණ යාම නිසා ධර්මයේ හැසිරීම නිසා ධර්මයෙන් ඒ පුද්ගලයාට ආරක්ෂාවක් සැලසලා දෙනවා කාය දුක්ඛිත වචී දුක්ඛිත කිසි නොවන තැනට වඩ බලාගන්න. ඒ පුද්ගලයේ සමන් වශයෙන් අත්තානුවාද බය මම අනේ මේ වාගේ දුක්ඛිත කටයුතු කරානි කියලා Tamanට දෙස් දෙන විත්ත්වයකටපත් වෙන්නේ නැහැ. Taman වශයෙන් සන්තුෂ්ටිව ගත කරන්න පුළුවන් වෙනවා. ඒ වාගේම බාහිර අත්සංගේ විශේෂ මුලේ කල්පනා ඇති පඬිත අත්සංගේ දෝෂ විවේචනවලට ලක් වෙන්නේ නැහැ. මොකද කාය වශයෙන් වචනේ වශයෙන් ඒ අත්සංගේ අදුපාඩු නැහැ. අදුපාඩු තියෙනවා නේද? හදාගන්න උනන්දු වෙනවා. මේ විදිහට කායේ වචනයේ දුක්චරිත නැතුව මහාත්ම ගති වලින් සංයම ගත වලින් ගත කරනවා නම් ආන්දුවේ රජයේ රජුගන්ගේ නීතියෙන් මේ අතන කරදරයක් වෙන්නේ නැහැ. හිරගේලාමක් නදියසීමක් පොළොස් වලට ගෙන යාමක් ආරක්ෂක මහත්තයා ළඟට යාමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සමන්තුගම කාය වචන දෙකේ හැක්කීමක් තියෙනවා. ඒ වගේම මරණයෙන් මැත්තේ අපාය බයක් වෙන්නේ නැහැ. මේ විදිහට සීලය රකින්න කෙනා ප්‍රධාන වශයෙන්ම මුරුතු මොළක් භාවයට පත් වෙනවා. මෙහෙම කෙනෙක් කල්පනා කරලා බලන්න සමාජයක ගත කරනකොට එවැනි පෙත්තරේ මේ සමාජයක ප්‍රිය මනාප පුද්ගලයෙක් බාටපත් වෙනවද අප්‍රිය අමනාප පුද්ගලයෙක් බාටපත් වෙනවද ඒකාන්තයෙන්ම එවැනි කෙනෙක් ප්‍රිය පුද්ගලයෙක් බාටපත් වෙනවා මෙන්න මේක තමයි කල්යාණ මිත්‍රයේ සතුව පැවතිය යුතු මූලිකම ගුණය කල්යාණ මිත්‍රයා ප්‍රිය පුද්ගලයෙක් බාටපත් වෙනවා මේ ප්‍රිය පුද්ගලයා කියලා කියන්නේ වෙන විදිහකට කියනවා නම් සීලවන්තයාගේ ගතියක් මේ විදිහට Taman තුල ප්‍රියමනාප භාවය සීල ආරක්ෂාවෙන් ලබාගත් මේ කල්යාණ මිත්‍යා ඒ වාගේම සැහැල්ලු වැඩ නොකරන ළමා වැඩ, ග්‍රාම්‍ය වැඩ නොකරන, ගරු කටයුතු වැඩ කරන පුද්ගලයෙක් බාටපත් වෙනවා. විනෝදයේ පිණිස කෙලි දෙලෙන් ගත කරන සැහැල්ලු ජීවිතයකින් තොරව ගරු කටයුතු පුද්ගලයෙක් බාටපත් වෙනවා. එතකොට සිය පුද්ගලයෙක් මේ විදිහට ගරු ජීවිතයක් ගත කරනවා නම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම ඒ ඉන්න පරිසරයේ අසන දකේ සෑම කෙනෙක් වෙන ආදරයට ගෞරවයට මෛත්‍රියට ලක් වෙනවා. මේ අත නිදුක් වේවා නිරෝගී වේවා කියන හැඟීම මේ ගුණවත් සිල්වත් පුද්ගලයා දිහාවට නැමී යනවා. මෙන්න මේ විදිහට තමන් ගත කරන පරිසරයේ වටපිටා තියෙන ඇත්තන්ගේ ආදරය මෛත්‍රිය දිනා ගන්න පුළුවන් නම් මේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආදී ආශිර්වාදයට ලක් වෙනවා නම් ඒ ගුණයට pāli භාෂාවෙන් සඳහන් කරනවා භාවනීය ගුණය කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් සිය භාවයේ කියන සිල් රකින්න ගතිය තියෙනවා නම් ආය වචනේ මුල් වෙනවා නම් ඒ වාගේම ජීවිතයේ දරු අටේතු ආකාරයෙන් පවත්වනවා නම් ඒ ಗುಣ දෙක නිසාම තුන්වෙනි ගුණය ඒ සී චරිතයට ගුණ චරිතයට එකතු වෙනවා. ඒ කියන්නේ භාවනීය ගුණයටපත් වෙනවා. ඊය භාවය ගරු භාවය නිසා භාවනීය ගුණය. භාවනීය ගුණය කියලා කියන්නේ නැවත මතක් කරනවනම් අනුන්ගේ මෛත්‍රියට කරුණාවට භාජනය වෙනවා. නියෝත ගරු භාවනීයෝත මේ විදිහට ලෝකේ පුද්ගලයන් අතර මේ පුද්ගලයන් අපිට හමු වෙනවා. ඒ වගේම ඒ අත්තන් ගරු චරිත එහෙම නැත්නම් සැහැල්ලු ග්‍රාම්‍ය වැඩ නොකරන සත්‍යයක් පවතිනවා ඒ නිසා අනුන්ගේ ආදරයට ගෞරවයට කරුණාවට ලක් වෙනවා නමුත් මේ ගුණ තුන තිබුණු පමණින් කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් බවට විශේෂයෙන්ම මේ විපස්සනා සම්මාදිට්ඨිය වඩන වැඩ පිළිවෙලකට අනුශාසනා කරන්න පුළුවන් සම්පූර්ණතාවය සුදුසුකම් ලබන්නේ මොකද ඒ පුද්ගලයා අතින් මේ ගුණකම සහිත පුද්ගලයා අතින් තමන්ගේ සිටියේ යුතු විය යුතු වත් සම්පූර්ණ වෙනවා. වත්තන්ට කියලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් පාළි වචනෙන් මේක සඳහන් කරනවා. වත්තන්ට කියලා කියන්නේ යම් කිසි ආකාරයකින් තමන් සීලයෙන් සනසුනාද සීලෙන් සංයමයේ වුණාද සමාධියෙන් දැනසුනාද ප්‍රඥාවෙන් දැනසුනාද ඒ තමන් දැනසුනා වූ දැනසිරිදායක தත්වයේ Tamange ඊටාම ආසන්න මිත්‍යාගේ පතක්. මධ්‍යස්ත වූ සතුරු වූ කියන සියලු ලෝක සත්‍යා කෙරෙහිම බෙදා දීමේ වගකීම වත මේ පුද්ගලයන් සම්පූර්ණ වෙනවා. අන්නේම සංකේත වීමෙන් තමයි කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ. නැත්නම් Tamange කටයුතු කරගත්තා අනුන්ගේ මෛත්‍රියට කරුණාවට භාජනය වුණා පමණයි. ඒ නිසා වත්තයිත කියන ගුණය ඊටාත්ම මේ ශාසනයට අවශ්‍ය කරන වටිනා ගුණයක්. අපේ එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා අපි මේ කරගෙන යන වැඩ පිළිවෙලට සම්බන්ධ කරලා බලුවොත් කුංචි කරලා කියනවා නම් නැත්නම් සහැල්ලුවට තේරෙන විදිහට කියනවා නම් කෙනෙක්ගේ වැරද්දක් දකපුවාම බය නැතුව ඒ වැරද්ද පෙන්වලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙන තෝනේ කල්යාණ මිත්‍යාලා. එහෙම නැත්නම් ඒ කල්යාණ මිත්‍යාගේ වගකීම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. වත අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් අර මුලින්ම සඳහන් කළා වගේ අද ලෝකේ අපි රේඩියෝට අහුවත්, පත්‍රයේ බැලුවත්, නැත්නම් රූපවාහිනිය බැලුවත් කෙනෙකුට අහුම්කම් දුන්නත් අනුන්ගේ අදුපාඩු හොයලා වැරදි පෙන්වලා දෙන එක නම් කිසිම අඩුවක් නැහැ. අනන්ත අප්‍රමාණ කරන්නේ සිද්ධ වෙන්නේ ලෝකේ අනුන්ගේ අදුපාඩු හොයන එක තමයි. අනුන්ගේ අදුපාඩු අයියෙන් කතා කරන එක තමයි. මේ නිසා ලෝකේ සද්ද වලින් බොහෝම පිළිලා පවතිනවා. අපිම කියනවා අරිම සද්ද වැඩි, දෝෂ වැඩි භාවනා කරගන්න බෑ කියලා. මේ දෝෂාව ඇතුළෙමුත් වෙන්නේ දෝෂාව පිටිනුත් වෙන්නේ මේ අනුන්ගේ වැරදි දකින ගතිය. මේ නිසා කල්යාණ මිත්‍රයා උනත් ඉතාම මෛත්‍රියෙන් අනුකම්පාවෙන් උනත් මේ විදිහට වැරදි පෙන්ලා දෙන්න යනකොට මේ වැරදි වලට භාජනය වෙච්ච පුද්ගලයා හැරිලා සිටිලා දුක්ඛයන්ට ඉඳ තියෙනවා. එහෙම වෙන්නේ විශේෂයෙන්ම කල්යාණ මිත්‍යා තුළ අර මුලින් කියපු ගති ලක්ෂණ මුලින් කියපු ගුණාංග නැත්නම්. මේ පුද්ගලයා කතාවට පමණයි දක්ෂ නමුත් ඇතුලෙන් Taman තුළ අදුපාඩු සහිතයි කියන චෝදනාවෙන් අර ප්‍රතිචෝදනාවකට පත් කරන්න ඉඩතියි. ඒ නිසා මේ වත්ත කියන ගුණය බොහොම ගැඹුරකට බොහොම ඈතකට විකාශනය වෙලා යන ගුණයක්. Taman වශයෙන් මුලින් සීලේ සමාධියේ ප්‍රඥාවේ පිහිටලා මේ මේ Taman විඳින සුඛය මේ Taman අද විඳින සන්තුෂ්තිය සංඝගේ ආසන්නම කල්යාණ මිත්‍යාගේ පදන් සිළු ලෝක සත්‍යය කෙරෙහි ඇතිරීමට බෙදා දීමට සංයත්ත්වය පහළ කිරීමට මේ කල්යාණ මිත්‍යා ළඟ මෛත්‍රී පිහිටන්ට ඕන කරුණාව පිහිටන්ට ඕන ඒ වගේම මේ තමන්ගේ මිත්‍රයයින් තමන්ගේ සබ්‍රක්‍මචාරයන් වහන්සේලා කරගෙන යන මේ වැරදි දිගට ගියොත් මොනතරම් ආදීනව සහිතද කියන එක කල්යාණ මිත්‍යාට වැටහෙන්න ඕනේ එහෙම වැටහිලා බලාගෙන ඉන්න බැරි තත්යකට සංවේගය පහළ වෙනවා. අන්න ඒකට තමයි පින්වත්නි කල්යාණ මිත්‍රයේ වචනයක් උපදේශයක් පිට වෙන්නේ. ආයත් මිතුන් වහන්සේ සබ්බත්මජානී වහන්සේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ වැඩේ මේ විදිහට යනවා නම් මේ සංයන්ත්‍රයට බාධායි. ඒ නිසා කරුණා කරලා මේ වැරද්ද පිළිබඳව කල්පනා කරලා බලන්නේ කියලා නියම සංයත් වචනයෙන් වෙලාව බලලා කලාව බලලා මාත්‍රාව බලලා කියන්න පුළුවන්කම වත්තංච කියන ගුණය සඳහන් වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයා මේ වත්තංච කියන ගුණයෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙම සම්පූර්ණ වුණාම තමයි සමාධි තුල ගුණ පිහිටපු බව සාක්ෂි කරගෙන තමන් කාය සාක්ෂිද තියාගෙන තමන් ඉදිරියේ ප්‍රකටව ඒනා වූ වැරද්ද අදුපාඩුව මේ පුද්ගලයා කෙරෙහි මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ගුණවත්ව කියලා දෙන්න පුළුවන්. මේ ගුණය බොහොම වැදගත් ගුණයක්. වහා ප්‍රතිඵල දෙන ගුණයක්. වහාම වැටහිලා ගුණයක් සාසනයට බොහොම වටිනවා. මේ විදිහට කල්යාණ මිත්‍රයා වත සම්පූර්ණ කරගෙන යෑමේදී තමයි අර අපි මුලින් සඳහන් කරපු විදිහට ක්‍රියා පරිහානි කියන විදිහට කල්යාණ මිත්‍යාගේ පැත්තෙන් ගුරුවරයාගේ පැත්තෙන් උපදේශකයාගේ පැත්තෙන් මේ යුතු වත සම්පූර්ණයි. මේ විදිහට අනුන්ගේ සම්‍යක් දෘෂ්ටිය වඩ වඩා පෝෂණය කිරීම සඳහා ගුණ ධර්ම අතිනුත් අදුපාඩු ත්‍යාදී මාතුගේ සම කටයුතු කරගෙන යනකොට අයන මිත්‍යාට තේරෙන්න බෑ අනායාසයෙන්ම අනුන්ගේ දොස් විවේචන ඉදිරිපත් වෙන්න පටන් අර ගන්නවා දොස් විවේචන වලට වැඩි කල්යාණ මිත්‍යාගේම ඇත්තා වූ යම් අදුපාඩු තියෙනවා ගුණවල අදුපාඩු තියෙනවා වේදනාවේ අදුපාඩු තියෙනවා විලාවේ කලාවේ අදුපාඩු සම්පූර්ණ වෙනකොට බාහිරේ කල්යාණ මිත්‍යා දකින්න මිත්‍රයෙක් වෙන්න පුළුවන් නැත්නම් දේශනාගත හිත ඇති පුද්ගලයෙක් වෙන්න පුළුවන් කවුරු නමුත් ඒ කල්යාණ මිත්‍යාගේම ඇත්තා වූ අඩුපාඩු පෙන්වා දෙන අවස්ථාවල් මතුවේ. මෙහෙම එනකොට ඒ ගුණවත් වුණත් අර වත සම්පූර්ණ කිරීමේ කුසලතාවයේ තිබුණත් කල්යාණ මිත්‍යා තුළ මානය කියන අකුසල ධර්මයේ තාම පවතිනවා නම් ඒ එන විවේචනවලට හේතු ගන්නවා තරහ වෙනවා අධික්‍රිය ප්‍රතික්ෂේප කරන ගතියකටපත් වෙනවා. මෙන්න මේක කල්යාණ මිත්‍යාගේ චරිතය විගත පැවැත්වීමට බාධා කරන දෙයක්. ඒ නිසා කල්යාණ මිත්‍යා අනුන්ගෙන් දැනෙනා වූ රොස් විවේචන අධිකාරු දකින්නකොට ඉවසීමේ ශක්තිය දිනු කරගන්න පුළුවන් කෙනෙක් වෙනවා. තමන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් අනුන්ගේ අත්දා වූ අධිපාද පෙන්වා දෙනවා. ඒ ජීවිතයෙන් තමන් ඒ අත්ංගේ සම්‍යක් දෘෂ්ටිය විපස්සනා ඥානය මාර්ග ඥාන වැඩිවීමට අත්වසාලන්නාසේම ඒ බාහිර කෙනෙක් තමන්ගේ අදුපාඩුවක් පෙන්වලා දෙනකොට ඒ පෙන්වලා දෙන අදුපාඩුව ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අදුපාඩුවේ ගතයුතු හරයක් ඇත්නම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න උනන්දු වෙන්න ඕනේ. තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට නැත්නම් මූලධර්ම ජීවිතයට සම්බන්ධ කරගන්න වෙන්න ඕනේ. මේ විදිහට උනාම ඒ කල්යාණ මිත්‍යා තමන් ඉන්න පරිසරයේම තමන් ඉන්න ඒ පසුබිමතම දවසින් දවස වඩා වඩා ප්‍රයෝජන ගන්න පුළුවන් කෙනෙක් වඩා වඩා ප්‍රායෝගික කෙනෙක් ගැළපෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් යාදෙන ගතියකට පත් වෙනවා. තමන් ඉන්න සමාජයත් එක්ක වැඩි කල යන්න යන්න වැඩි වැඩියෙන් තේරුම් අරගන්න සම්බන්ධ වෙන සුඛලේකාට පත් වෙනවා. ඒ නිසා වචනක්ම කියන ගුණය කල්යාණ මිත්‍රෙක් සතුව පැවතිය යුතුයි. ඒ වගේම <clears throat> මුලින්ම කියන විදිහට පියෝච ගරු භාගනියෝච වත්තංච වචනක්‍රමෝ ගම්භීරංච කතං කත්තා මේ වාගේ හතයුත්තක් අපි කලින් තේරුම් කරගත්ත විදිහට මූල ධර්ම සහිත ඒ වාගේම අධ්‍යක්ෂින් සහිතව කරගෙන යන මේ වැඩ පිළිවෙලේ ආශ්‍රය කරන සෑම කෙනෙකුටම ලාභදායී කතාවක් පවත්වන්න පුළුවන් ශක්තිය කල්යාණ මිත්‍රයෙක් කල තියෙනවා. මුත්කල ග්‍රාම්‍ය තේරුමක් නැති කතාවලින් වෙන් වෙලා කරන සෑම කතාවකදීම අසල කෙනාට නැත්නම් කතා කරන සමාගත සීලේ සමාධියේ ප්‍රඥාවේ දිනුවක් ප්‍රගතියක්ම ගෙන දෙන කතාවක් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. මේක සඳහන් කරනවා ගැඹුරු කතා, ගැඹුරු බණ දහන්ති ආදී මේ ශක්තිය මේ කල්යාණ මිත්‍යාට සිදී වෙනවා. ඒ කියන්නේ නාම රූප ධර්මයේ බලස්ථානය කරනවා කියන්නේ මේකයි. ඔය තමන් ඔය සාකච්ඡා කරමින් අත්දැකීම් ඉන්න අවස්ථාවේ මෙන්න මේ ආකාරයක නාම ධර්ම රූප ධර්ම වෙනකොට දැනගන්න ඉගෙන ගන්න ඕනේ වශයෙන් තමන්ට ඇහෙන සාමාන්‍ය සම්මත දේ නාම රූප වලට වෙන් කරලා බලස්ථානය කරලා තේරුම් කර දීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම මේ මේ ධර්ම හේතු කරගෙන මේ මේ ධර්ම පහළ වීමයි ඔය උතන අත්දකින්නේ ඔය කතා කරන්නේ ඒ ධර්මතාවය අනුව බැලුවොත් එතන තරහින්ට කේන්ති ගන්නට වෛර කරන්නට ආශ කරන්න දෙයක් නැහැ ධර්මතාවයේ පමණයි තියෙන්නේ කියලා හේතු සහගත රාගයේ මුසපත් වෙච්ච කතාවක් කරනකොට උනත් එහි ඇත්තා වූ හේතුඵල ධර්ම පටිච්ච සමුප්පාදයේ පැහැදිලි කර දීමේ හැකියාවක් ගැඹුරක් එන්නා දීමේ හැකියාවක් කල්යාණ මිත්‍යාත් අපේ පවතිනවා ඒ වාගේම චතුරාර්ය සත්‍ය ධර්ම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ආදී වූ මේ බුද්ධ දේශනාවේ අඩංගු වෙන ගැඹුරු සාරය එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා එදිනදා ජීවිතයේ මතින සෑම සිද්ධියකදීම මේ පරමාර්ථ ධර්ම මත කරලා ගැඹුරක් පෙන්වා දීමේ හැකියාවක් කල්යාණ මිත්‍යා සතු වෙන්න ඕනේ. මේ තමයි කල්යාණ මිත්‍යා සතු ජීවිතේ ආයරෙහි ගුණය. සම්මේලංච කතං සත්තා. මේ විදිහට ගැඹුරු බණ දහම් කතා කරන්න පුළුවන් වෙනකොට ඒ කල්යාණ මිත්‍යාට සමරන් ආශ්‍රය සම්බ්‍රහ්ම ඡාලේ වහන්සේලා සමග ආශ්‍රය කරන වාරයේදී සිටින ඉදිරිපත් වෙන ඇහෙන දකින සෑම සිද්ධියක් තුළින් ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වහන්සේ වාර්ගයෙන් අනිත් පැත්තන්ට ගැඹුරු ධර්මයක්ම එලිතරව වෙනවා. ගැඹුරු ධර්මයක්ම විකාශනය වෙන්න පටන් අර ගන්නවා. මේ විදිහට ගැඹුරු බණ කතාවේ දක්ෂ වීම යෝගාවචර ජීවිතයකට කල්යාණ මිත්‍රයෙක්ගෙන් සිදුවිය යුතු එක වතක්. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙගේ සම්පූර්ණ වේක පැත්තක්. මේ විදිහට ගැඹුරු බණ කතාවේ දක්ෂ කල්යාණ මිත්‍රයා අර කලින් කියපු ගුණ අල්පවලින් ආග්‍යව ගත කරනකොට බොහෝ වශයෙන් මිත්‍රයන් ශිෂ්‍යයන් උපදේශපතන්නන් වැඩි වෙන්න පටන් අරගන්නවා. මේ උපදේශපතන්නන් වැඩි වෙනකොට මේක මේ ධර්ම න්‍යායානුකූලව සිදුවන දෙයක් බව නොදැනගෙන මේ කල්යාණ මිත්‍යා මේක මගේ ගුණයක් මේක මගේ දක්ෂතාවයක් මේක මගේ කුසලතාවයක් කියලා ගණන් අරගෙන අර ශිෂ්‍යයන් තමන්ගේ සුඛ විහරණය සඳහා තමන්ගේ අදුපාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා එහෙම නැත්නම් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා යොදවන්න පටන් අරගත්තොත් ඒකත් කල්යාණ මිත්‍ර ගුණ පරිච්ඡේදයකට කැලලක් වාටපත් වෙනවා. ඒ නිසා කිසිම වෙලාවක තමන්ගේ උපදේශයක් ප්‍රාර්ථනා කරන්නා වූ එහෙම නැත්නම් තමන්ගේ උදව්වක් බලාපොරොත්තු වෙනා වූ කිසියම් කෙනෙකුගේ කිසියම් අපේක්ෂාවක් කල්යාණ මිත්‍යාතුලම කියන්නේ. ඒ බුද්ධලයෙන් අනුශාසනාවක් කරනවා නම් වැරද්දක් වෙන්න දෙනවා නම් ඒ කාන්තේම මේ සම්මා දිට්ඨියට අනුග්‍රහය රැකීමක් අපේ. ඒ බුද්ධලයාගේ සම්මා දිට්ඨිය වැඩි වීමට හේතු වෙන කාරණාවක් වශයෙන් තමයි මේ අනුපාඩු පෙන්වා දීමක් අනුශාසනාවක් කරනවා. එහෙම නැත්නම් තමන්ගේ සුඛ වේදනය සඳහා තමන්ගේ පහසුව සඳහා ශිෂ්‍යයන් උපදෙස් පදන් ගන්න අනත්තේ යෙදවීම අකටවිත යෙදවීම නොකළ යුතුයි. එහෙම කරුවොත් සාසන සුද්ධ සිද්ධිය වෙනුවට පරිහානිය සිද්ධ වෙනවා. නැත්නම් කිරියා පරිහානිය දුකාසලේම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ලෝක ධර්මයක් වශයෙන් කල්පනා කරගත්තොත් කවුද පිටර ගන්නවනේ තමන් යම් කිසි කෙනෙකුට උදව්වක් කරනවා නම් ආම දායකව ඒ පුද්ගලයාගෙන් උදව්වක් ඉල්ලන්නේ නැති ජීවිතයකට යනවා. ඒ පුද්ගලයා කරන උදව්ව ඒ පුද්ගලයා සතු යුතුයකමක්. නමුත් Taman කවදාකවත් උදව්වක මාර්ගයෙන් බැඳීම් මාත්‍රයක්වත් සබා නොගන්ට විතරෝම යොමුසමනිකාරයේ පිටවා ගන්නවා. අනේ එතකොට මේ කල්යාණ මිත්‍රයේ ගුණ සම්පූර්ණ වෙනවා. මේ විදිහට බුද්ධ දේශනාවේ හැටියට යෝච ගරු භාවනියෝච වත්තංච වචනක්කමෝ කියලා ගම්භීරංච අතංකත්තා යෝත්ථානේ නියෝජකෝ කියන මේ ගුණ හතක් කල්යාණ මිත්‍රේ සතුව පැවතියි. එවැනි කල්යාණ මිත්‍ර ගුණ සහිත වටිනා ගුණවත් සිල්වත් උතුමන් අප අපේ ජීවිතවලට හැම වෙච්ච නිසායි අද අපි යන්තාක් දුරට මේ සිල්වත් ජීවිත ගත කරමින් මේ සමාධියෙන් මේ ප්‍රඥාවෙන් අපි ඉදිරියට ගමන් කරන්නේ අපි ළඟ යම් ප්‍රමාණයකට සම්‍යක් දෘෂ්ටියක් තියෙනවනම් ඒ සම්‍යක් දෘෂ්ටිය වැඩිලා තියෙන්නේ ඔන්න ඔය කල්යාණ මිත්‍රයන්ගේ කල්යාණ මිත්‍ර ගුණ නිසා. මත්කාද එදා මතක් කරගත්ත විදිහට කරලා Tamanට ඉතින් අදහා ගන්න අමාරුයි හිතා ගන්න අමාරුයි. ඒක ඒකාන්තයෙන්ම කල්යාණ මිත්‍රයෙකුගේ වචනයෙන් කල්යාණ මිත්‍රයෙකුගේ ධර්ම දේශනාවකින්ම අසාධන ගැටේ. මේ මුළු සංසාරෙම මේ සම්මාදිට්ඨිය විශේෂයෙන්ම විපස්සනා සම්මාදිට්ඨිය තමන් වශයෙන් මේක මොනම වෙන්න ඇති කියලා හැඩයක් හැකියාවක්වත් තේරුම් කරගන්න පුළුවන් එකම එක උත්මයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. අපිට කියත වෙන්නේ ඒ කල්යාණ මිත්‍යා පමණයි. ඊට අමතරව පහළ වෙතොත් ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. පසේ බුදුරජාණන් වහන්සේට මේ සම්මා දිට්ඨිය පහළ වෙනවා. පහළ වීම අනුව තමන් වහන්සේ ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාර්ය කරත් නිසා උන්වහන්සේ තමන් වහන්සේ වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. නමුත් අනිකෙනෙකුට මේ සම්මා දිට්ඨිය පහළ කිරීමේ ශක්තිය උන්වහන්සේට ඇත්තේ නැහැ. ඒ නිසා ඒ අන්‍යයන් දෙහි යෝනිසෝ මනසිකාරයේ පවත්තන්ට එහෙම නැත්නම් භාවනා කරන්ට විපස්සනා වඩන්ට උනන්දු කරගීමේ ශක්තිය සද්ධාව මත කරගීමේ ශක්තියක් අසෝධි ප්‍රජානන් වහන්සේ නමකට පිළිගන්නවා ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේට ශාසනයක් ඉතුරු වෙන්නේ නැහැ. ගෝල පිළිසක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙනවා නම් ඒ ගෝල පිළිස ඉතුරු වෙන්නේ සම්මස්ත කතා සම්මාදිට්ඨිය සඳහා පමණයි. ඒ කියනවනම් දාන දෙන්න කර්මේ සහ කර්මඵලය අදහන්න විතරයි. මේ මේ තරම් වූ ඝන බහල අවිද්‍යා අන්ධකාරක අනන්ත අප්‍රමාණ කාල ගෙවී යද්දී බුද්ධෝත්පාද කාලයක් උපදිනවා කියලා කියන්නේ මේ සම්පූර්ණ ඝන අන්ධකාරයේ ඉඳගෙනත් කලයුත්ත මේකයි කියලා තමන්ටම වැටහෙන. මේ කල්යාණ බුද්ධලයා මහ බෝසතාණන් වහන්සේ මේ තමන්ට පහළ වෙන්නා වූ සම්‍යක් දෘෂ්ටිය තමන්ගේම ශ්‍රද්ධාවයි. බාහිර කෙනෙක් ඇවිල්ලා මතක් කරලා නෙවෙයි, බාහිර කෙනෙක් ඇවිල්ලා මේක කරන්න කිව්වත් නෙවෙයි, තමන් පූර්වයේ සම්පූර්ණ කරගත්ත පාරමිතා ධර්ම අනුව ක්‍රියාවට නගනවා. ක්‍රියාවට නගලා දුක් වලඳලා තමන් වශයෙන් මේක ප්‍රතිවේක්ෂා කිරීමෙන් යෝනිසෝ මනසිකාරය දහස් කර ගැනීමෙන් තමන්ගේ ඒ අවිද්‍යා අන්ධකාරය ප්‍රධාන වශයෙන්ම දුරු කර ගන්නවා. මොනම දුරු කරගත්ත ඒ බුදුරජාණන් වහන්සේ කියා ගන්නා වූ නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනා වූ ඒ උතුම් කල්යාණ මිත්‍යාට තමන් ඒ ගත කරපු සද්ද අවිද්‍යා අන්ධකාරයත් මේ අන්ධකාරය ගොඩෙන්ට මේ අන්ධකාරයෙන් නිවා ගන්නට Tamante මාර්ගය පෙන්වා දෙන්නා වූ මේ සම්මා දිට්ඨිය. ඒ අනුව Taman නොපසුබට කම්මැලි නොවි, එපා නොවි Taman කෙරෙහි අනුන් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් මේ සම්මා දිට්ඨිය ක්‍රියාවට නැංවීම නිසා ඒ සම්මා සම්බුදු සත්වයට පත් වෙනවා. ඉතේපත් වෙද්දී මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උනත් මේ ලෝකෙට කොහොමනම් මේ සම්මා දිට්ඨිය මම කියා දෙන්නේ කියන සැකේකුත් පහළ වෙච්ච බව මේ කනකොත් කියවන මේ අප ඔබ සියලු දෙනාම දන්න කාරණාව. මොකද මේ සම්මා දිට්ඨිය ඒ තරම්ම ප්‍රහේලිකා ගන්නවා. ඒ තරම්ම අමෝතවලින් තේරුම් ගන්න බැරි තරම. අමෝතවලින් මේකම කරලා බලන්න ඕනේ කියන හැඟීම පහළ නොවන තරමයි. මොකද ලෝකයේ ඒ තරම්ම මිත්‍යා දිට්ඨිය ඝන බහලව පවතිනවා. අපි වුණත් මේ අද වැඩ කරගෙන යනකොට ප්‍රධාන වශයෙන් හිතාගෙන ඉන්නවා නම් අපි ළඟ සම්මාදිටිය දැන් තියෙනවා සම්මාදිටිය සම්පූර්ණයි කියලා මේ ගැන නැවතත් කල්පනා කරලා බලන්න. අපි ළඟ එහෙම තියෙනවා නම් අපි ළඟ අවිද්‍යාව තියෙන විදිහක් නැහැ. අපි ළඟ කෙලෙස් වලට අනුග්‍රහ දක්වන තත්ත්වයක් තියෙන විදිහක් නැහැ. අපි ළඟ තියෙනවා බොහොම සුළු ශේක ප්‍රමාණයක්. මේ ශේකයට ඉඳ දෙනවා වෙනුවට අපි විශාල වශයෙන් අයවලුසෝ මනසිකාරය නිසා, පාප මිත්‍ර ආශ්‍රය නිසා, කිරියා හානිය නිසා අපි අනුග්‍රහය දක්වන්නේ මිත්‍යා දෘෂ්ටියයි. මේ මිත්‍යා දෘෂ්ටියට අනුග්‍රහ දක්වන අපිට සම්මාදිට්ඨිය වැඩේවා කියලා ප්‍රාර්ථනා කර පමණින් පින්වත් කවදාකවත් සම්මාදිට්ඨිය වැඩෙන්නේ නැහැ. ඒ සඳහා නැවත නැවත සම්මාදිට්ඨිය මේකයි කියන අරතෝ ഘോഷයට නැත්නම් සුතානුග්‍රහිතෙන් සාකච්ඡානුග්‍රහිතෙන් කාරණා තේරුම් ගැනීම සිදු කරන්න ඕනේ. ඒ සඳහා විරුද්ධව පැහැදිලිව පිළිගිද හිතකින් බලහන්ට ඕනේ. Tamange පරම මත, Tamange පරම ඇදහිලි ඉදිරිපත් කරගෙනම මේ බණ අහුවමින් නැවත නැවතත් අපි මිත්‍යා දෘෂ්ටියටම නොදැනුවත්කමටම නැත්නම් හරියයි කියාගෙන ඇත්තා වූ මිත්‍යා ප්‍රතිපන්න අවිද්‍යාවටම අපි අනුග්‍රහය දක්වනවා. ඒ නිසා ධර්මයේ අහන වෙලාවට කල්යාණ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වූ කල්යාණ මිත්‍යයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ අහන වෙලාවට ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව පිළිතුරු හදවතින්ම ධර්මයට අවකම් දෙන්න ඕනේ. ඒ ධර්මයට අවකම් දෙනකොට අපි ළඟ යාන්ත්‍රමත මෝරා වැඩෙන මේ සම්මා දිට්ඨියට පවන් පලන්නසේ අපිට වැටෙන්න පටන් අර ගන්නවා. අපිට තේරෙන්න පටන් අර ගන්නවා. මේක කල හැකි භාගයක් පාව වැටෙනවා. ඒ වැටෙනකොට අද තිබුණට වැඩිය සම්මා දිට්ඨියක් උපදිනවා. ඒ උපදින සම්මාදිට්ඨිය තමන් වශයෙන් අධ්‍යක ගන්නට තමන් වශයෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න තමයි යෝනිසෝ මනස්කාරය අවශ්‍ය කරන්නේ. මේ නිසා භාවනාවට සම්බන්ධ වෙන පිළිසකට මුලින්ම සඳහන් කරනවා එහෙම මේ දුවන මේ හිත මේ මේ දුවන දේවල් වලින් වළක්වලා ආයෙමුත් වළක්වලා ඉනෙමුත් වළක්වලා මධ්‍යස්ත වූ විතරන් රසයක් නැත්තා වූ මූල කර්මස්ථානයක සබාගෙන ඉඳලා කියලා මුලින්ම උපදේශය දෙනවා. ඒ උපදේශය දෙන වෙලාවේදී විරෝධාවතරයට නැත්නම් ඒ භාවනා පටන් ගන්න ආධිකම්මිකයට මේක ඉතර අන්තයක් වැටෙන්නේ නැහැ, ගැඹුරක් වැටෙන්නේ නැහැ, හසයක් වැටෙන්නේ නැහැ. නමුත් ඒ දෙන උපදේශයට කවුරුත් වීමක් වශයෙන් කල්යාණ මිත්‍යාගේ දෙන සලකලා මේ හිත යොදවනවා. හිත යොදවනවා කියන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් තමන්ට උපදෙස් ලැබෙනවා මේක පහකින් ප්‍රාණයක් හොයාගෙන වාතාවරණය හොඳට ලැබෙන ආලෝකය හොඳට තරම් ලැබෙන තැනක් හොයාගෙන කඳ විදිය තබාගෙන පරියන්කේ වාඩි වෙලා මූල කෘත්‍ය නැත්නම් පූර්ව කෘත්‍ය සමාර කරලා සිල්වල හැකීම භාවනා ක්‍රමයේ අනුව උදරයට හිත යොමු කරන්නේ කියලා. උදරයට හිත යොමු කරලා මේ උදරේ අනායාසයෙන්ම මතුවෙනා වූ සිල්වල කියන වැඩ පිළිවෙල මතුවී එන වෙලාවට එහි හිත අලවා සබා ගන්න. ඇස් දෙකෙන් මේ අරමුණ දකින්නාසේ අරමුණේ මුල මැද අග වශයෙන් දකින්න උත්සාහ කරන්න. ඒ අවස්ථාවේදී හිත එහෙම නොයෑම සඳහා හිත එහිම අලවා තබා ගැනීම සඳහා සිං වෙන අවස්ථාවේ සිං වෙනවා සිං වෙනවා කිය හිතේ මොනේ කාණ්ඩ එතකොට හිත යටට යොදවලා අරමුණේම අලවාට බාගෙන ඉන්නවා මේ විදිහට ඉන්නේ අරමුණ ධ්‍යාන බලාගෙන ඉන්නකොට අර අවුත්සහගත හිතින් ඒකද මේකද යන කලකොල භාවයෙන් සිටින හිතින් මේ සංසාරේ පුරාම ඉන්දින සිද්ධ වෙනත් ඒකට වැඩි වෙනස් ඉන්දීමක් නියෝගාන්තරයට අර ප්‍රයත්නය නිසා අර එල්ල කිරීම නිසා දැක ගන්නට දැන ගන්න පුළුවන්. නමුත් අපි මේ සූදානම් වෙනකොට පින්වීම මතුවලා ගිහිල්ලාමාරා. නැත්නම් පින්වීමේ අවසානයේ පස්සලාමාරා. ඒත් එක්කම ඇතිවීම නැත්නම් පින්වීමේ දෙවන භාගයේ ඉතින් පටන් ගන්නවා. හුස්ම ගැනීම දෙවන භාගය. දෙවන භාගයේදී කල්යාණ මිත්‍යාගේ උපදේශය අනුව එහිම හිත අලවා තබාගෙන හැකිලෙන බව මෙන්න කරනවා. මේ මෙනෙහි කරනකොට ඒ හැකීමේ ක්‍රියාවලිය මුල සිට මැද පසු කරගෙන අග දක්වාම අතින් අත ගන්නා වගේ ඇහින් දකින්න වගේ දැක ගන්න උත්සාහ කරනවා. නමුත් අර මුලින්ම භාවනාව පටන් ගන්නකොටම සිටි අතාව අවුල්ගේ භාව නිසා සාහනක් පුළුවන් වෙන්නේ තියෙන්නේ එකක් විදිහට තමයි දකින්නේ. ඒකත් නොදක හිතියක් කනගාටු වෙන්න එපා. ඒක නොදක හිතියක් හිත නරක කරගන්න එපා. ඇතිවීම උනත් දකින්නේ එකක් විදිහට නම් ඒ උනත් ලොකු දෙයක්. මේ විදිහට නැවත අර එකක් වශයෙන් දැකපු පිළිවීම දිහා දෙවෙනි සැරේක දෙවෙනි පිළිවීමano බලනවා දෙවෙනි හැකිලිම දිහා දෙවෙනි හැරෙට බලනවා. නමුත් පළවෙනි හැකිලිම බලනකොට තියෙන ශ්‍රද්ධාවයි පළවෙනි හැකිලිම බලනකොට තියෙන වීර්යයයි පළවෙනි හැකිලිම බලනකොට තියෙන එල්ලෙමයි දෙවෙනි හැකිලිමකට තියාගන්නවා. ඒ වගේම තමයි තුන්වෙනි හතරවෙනි වශයෙන් තුන්වෙනි හැකිලිම වාර එකක් එකක් එකක් දිගින් දිගටම ස්පර්ශ කරමින් හිත එහිම අලවාගෙන භාවනා කරගෙන යනකොට මානසිකාරයට ලක් කරගන්නකොට මේ හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර වීර්ය නිසාම අර එන්නේ නිසාම මේ අරමුණට ලං වෙනවා. මේ අරමුණට ලං වෙන්න ලං වෙන්න අර එකක් වශයෙන් දැකපු තින්වීම මුල කොටසට වැඩිය මැද කොටස වෙනස් බවත් මැද කොටසට වැඩිය අග කොටස වෙනස් බවත් යෝගාවචරයට අත්දැක ගන්න පුළුවන්. මේ මොකද මේ මුත්තර කාලේ නොදකපු ඉන්දීම මේ විදිහට දකින්නේ බලක නිසායි කියනවා. ඒ දිශාවට හිත යොමු කරපු නිසායි. එතකොට ඒ හැකිරීමේ ඒ විදිහට මුල මැද අග වශයෙන් දැන් එකකට දකපු දේ කොටක් දෙකකට නැත්නම් තුනකට වගේ කැඩිලා පේන්න පටන් ගන්නවා. මේ විදිහට සංයත්තණයට නැත්නම් මානසිකාරයේ යෝනිසෝ මානසිකාර ක්‍රමයට පවත්වනකොට පවත්වනකොට මේ අලුත් දෙයක් නැත්නම් මේ ජීවීමේ හැකීමේ විවිධ විස්තර දැක ගන්නකොට සාරමිතා සහිත පුද්ගලයාට ප්‍රත්‍යාව සහිත පුද්ගලයාට සංඥාදිත්‍ය කියන දේ මේකයි කියලා තේරුම් ගත්ත පුද්ගලයාට එහි රසයක් පහළ වෙනවා. මේක බලක නිසා දැකපු දෙයක්. එහෙම නැත්නම් මේක තේන්න තියෙන්නේ සාමාන්‍ය පිළිමයක් හැකීමක්. ඒක තුළ මේ නෛර්යානික ධර්මයක්, සත්‍ය බෝධිපාක්ෂික ධර්මයක් හැකීම කියන බවක් හැමදාකත් වැටහෙනවා. නමුත් අර කල්යාණ මිත්‍යාගේ අර කියපු ගුණ කඳ නිසා කල්යාණ මිත්‍යාගේ මෛත්‍රිය අනුකම්පාව නිසා කල්යාණ මිත්‍යා නැවත නැවතත් දෙන උපදේශ නිසා යෝගාවචරය මේ සැතරෙන්ට ගතවෙන්න හිත වඩ වඩාත්ම සංසම් භාවයට පත් වෙන පත් වෙන මේ ගමනේ බොහොම රසවත් වෙන්න පටන් ගන්නවා. නමුත් මේ රසය මේ ප්‍රීතිය මේ පහළ වෙන සං සමසම කවදාකවත් මේ ආමිෂ ලාභයෙන් ලබන ප්‍රීතියකට සමාන වෙන්නේ නැහැ. ඒක ඥානයටමයි බෙදු වෙන්නේ. ඒක සම්‍යක් දිට්ඨියටමයි පෝෂණය වෙන්නේ. එහෙම නැතුව යමෙක් බලාපොරොත්තු වෙනවා නම් හයිය මට දැන් දෙන්නේ හැදෙන්න පුළුවන් විනාඩි 5ක් පුළුවන් 10ක් පුළුවන් ඊගාට නම් මොකද කරන්නේ. එහෙම නම් සක්මන් කරනවා. හරි දැන් මට සක්මනක් තුන් දියර පුළුවන් දැන් මොකද කරන්නේ. එතන කියන්නේ තුන්ක් මේ අරමුණු හොයාගෙන යනවා. නැත්නම් අරමුණු වෙනස් කිරීමේ රසයක් පිටත් ලබා ගැනීම. ඒක නෙවෙයි මෙතන කල්යාණ මිත්‍රයන් වහන්සේලා දැන දැකගෙන උත්සාහ කරන්න හදන්නේ මේ එකම දේ. එහෙමත් එක දෙයක වඩාම ආදරයෙන් වඩාත්ම ගෞරවයෙන් සැලකෙන්නේ හිත හදවා බඳවා සබාගෙන. මේ බඳවා රඳවා සබා ගැනීම සංසාරේ කිසිම පාපමිත්‍රයෙන් ඇහෙන එක දෙයක් නෙවෙයි කියලා. පාපමිත්‍රයන්ගේ ස්වરૂපයම මේ කියන தත්ත්වයෙන් කරලන්න හදනවා. මේකෙන් අරකට යනවා, ඒකෙන් මේකට යනවා, මේ භාවනා ක්‍රමෙන් අර භාවනා ක්‍රමයට, මේ විදිහට අර විදිහට, මේ ස්ථානෙන් අර ස්ථානට, මේ විකායෙන් අර විකායට මරණයෙන් අරගන්නට කියන විදිහට මේ අරමුණ රස මාර්ග කිරීම තමයි සංසාර පුරාම සිද්ධ වෙන්නේ. රාග විද්‍යාවේ නිරන්තර පීඩාන අනේ කියන ගතිය පවතින තත්ත්වය තමයි මෙන්න මේ විදිහට සං මාර්ග කරන එක, රසය මාර්ග කරන එක, අරමුණ මාර්ග කරන එක. මේ බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රදාන කරගෙන යන කල්යාණ මිත්‍යන් වහන්සේලා මේ යෝගාවචරයන් විසින් නිතරම පිටකොට කමින් කරගෙන ඈත දුරන් හදන මේ ගතිය දැනගෙන මෛත්‍රිය අනුකම්පාවය දුක් අනුන්දම විදසාව ධාරණය මේ නැවත නැවතත් අර මූල කර්මස්ථානයේම හිත යොදවන්ට උපදෙස් අනුශාසනා කරනවා මේ අනුශාසනානුව යම් කිසිමක කටයුතු කරගෙන යනවනම් අරමුණේ සදාකාලිකව නැත්නම් ජීවත් වෙන තාක් කාල මෙතෙක් සැලසුණා නමුත් මේක නියම සංසම් හිතකින් සීලයට පිළිපදලා සමාධිමත් හිතකින් දැකපු නැති නිසා මේක නිකන් තේරීමක් විදිහට තිබුණා නමුත් අද සීලයට පිළිපලා හිත තැන්පත් මේ දෙස අවධානයෙන් කාලධානයෙන් බලාගෙන ඉන්නකොට මේ තුළ අනිත් වැඩ පිළිවෙල සම්මා දිට්ඨියේ විවරණය වීමක් සිද්ධ වෙනවා කියලා දකිනකොට යෝගාවචරයට පේනවා අරමුණ ඉතාව පැහැදිලිව Taman ඉදිරියේ තියෙනවා ඒ දෙස කාලධානව බලාගෙන හිත ඒ දෙස නිරීක්ෂණය කරනවා අරමුණ වැඩ පිළිවෙල එකක් හිතේ වැඩ පිළිවෙල එකක් නැත්නම් අරමුණ රූප ධර්ම නියෝජනය කරනවා හිත නාම ධර්ම නියෝජනය කරනවා කියන කැඳියේ ගල බේරන්නාසේ අතේ ඇති නිල්ලිගියක් මේ ධර්මතා දෙක පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එතකොට අරමුණේ අර කියන විදිහට මුල මැද අග වශයෙන් දකින්න මුල කොටස ගත්තත් ඒක තුළ ක්‍රියා රාශියක් පවතින බව. කෙන කෙන වශයෙන් ඇති නැති වෙන ක්‍රියා රාශියක් පවතිනවා. මැදදිත් එහෙමයි අගදිත් එහෙමයි. එතකොට මුළු පින්දීම කියලා කියන්නේ මොන තරම් විචිත්‍රද මොන තරම් ධර්ම භාණ්ඩාකාරයක්ද කියන එක වැටහෙනවා. ඒ වගේම තමයි හැකිනීම අවස්ථාවේ මේ විදිහේ හැකිනීම තුළින් විශාල ධර්මතා රාශියක් මතුවෙන පටන් අර ගන්නවා. මේ දෙක සාමදානව නිරීක්ෂණය කරගෙන ඉන්නා වූ හිතේ සාන්ත භාවය යෝගාවචරය අත්දැකීම. හිත යම් වෙලාවක පුරුදු දුරන පයින් ගතිය අනුව අරමුණෙන් පිට පැනන එහෙම නැත්නම් බාහිර අරමුණක් ඇවිල්ලා භාවනාවට කඩාලා දුන්නා නම් යෝගාවචරය ආර සංසෝධිතින්ම ඒ පිටිය බව මෙහි කරනවා. පිටින් ගමනික ආගන්තුක අරමුණේ ප්‍රකට භාවය අර කුංජීම හිතීම මෙහි කරන්නා කියන සාංශුද්ධේ කුංජි කරලා ඒ සෑම කුංජි කරසක් හසු කර ගන්නා අදහසෙන් පිටියදවන. එතකොට පිටට අමතර අභ්‍යාසයක් ලැබෙනවා. එක තැන සාන්තව තැන්පත් ඉඳගෙන බලනවා නෙමෙයි දුවල කණින හිතේ වැඩ ගන්න පුළුවන් ශක්තියක් යෝගාවචරයට මේ දෙවෙනි අරමුණ වලින් ද්විතීය අරමුණ වලින් ආభాෂයක් ලබා ගන්න පුළුවන් වෙනවා ආදර්ශයක් ගන්න පුළුවන් වෙනවා අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මේ විදිහට කායානුපස්සනාවට වේතන දීලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් දෙන මේ උපදේශය අනුව භාවනා කරන යෝගාවචරය ක්‍රමයෙන්ම අයක් ඇත්තා වූ ප්‍රාණට ඒකාන්තයෙන්ම සංසාර දුක්ක් වශයෙන් පහළ වෙනා වූ වේදනාව කියන්නේ දෙවෙනි අරමුණ පහළ වෙන්න පටන් අරගන්නවා. ඒක ස්වභාවික වැඩ පිළිවෙලක්. වේදනාවක් මතුණයි කියලා විශේෂයක් ගන්න දෙපා. වේදනාවක් මතුණයි කියලා මුතු කර ගන්න යන්න දෙපා. දුක්ෙන් දැන් දලස්තාවය නැහැ. සන්තෝෂයෙන් තෝරන්නේ නැහැ. වේදනාව දෙයක් තුන් ආකාරයකට වැටෙන්න පුළුවන්. සුඛ වේදනාවක් විදිහට, දුක් වේදනාවක් විදිහට, අදුක්කම සුඛ වේදනාවක් විදිහට. මේ දුක් වේදනා බොහොම ප්‍රකටව පෙරතමි ඉදිරියට ගමන් කරනවා. වේගයෙන් ඉදිරියට යනවා. වහාම හිත දැහ ගන්න. ඒ ධර්ම ශක්තියක් මේ දුක් වේදනාවේ තවතියි. නිසා යෝගාවචරය අනිත් ලෝකයක් වගේ වේදනාව කියලා කියන්නේ දුකක් කියන විදිහටමයි විස්තර කරන්න හදන්නේ. නමුත් පරමාර්ථයේ බරව කාරණා ඉදිරිපත් කරන්න කමඨාන් වාර්තාව දෙන්න ගන්න යෝගාවචරය තේරෙනවා දුක් වේදනාව කියලා කියන්නේ වේදනාවලින් තුනෙන් එකක්. ඊගාවට තියෙනවා තවත් වේදනාවක් සුඛ වේදනාව. මේ දෙකම මේ අනුව බලනවා දුක් වේදනාවට වඩා සුඛ වේදනාව සියුම් භාවයක් ගන්නවා. සුමත භාවයක් ගන්නවා. අත්දැකීමට පහසු ස්වරූපයක් තියෙනවා. මේ නිසා යෝගාවචරයේ භාවනාවේදී විශේෂයෙන්ම සඳහන් කරනවා ලොකු දෙයක් විදිහට සමාහලාට ගණන් ගන්නවා ගණන් ගන්න වෙනවා දුක් වේදනාව. නමුත් මුලින්ම භාවනාව කරගෙන යනවා නම් භාවනාව හරියන අවස්ථාවක් පාස යෝගාවචරයේ සුඛ වේදනාව විදීමේ අවශ්‍යතාවක් ඇති ආවොත් ලැබෙනවා. පුළුවන් තරම් ලැබෙනවා. අත්දැකීමක් ලැබෙනවා. මේ විදිහට සුඛ දුක් වේදනා ආදී මාර්ගයෙන් හිත සාන්ත භාවයක තීන් භාවයකට පත් වෙන හිතකට සමනයි අදුක්කම සුඛ වේදනාව ස්පර්ශ වෙනවා අදුක්කම සුඛ වේදනාව දෝතර අපි මේ වේදනා කියන නිතර දෙවියන් අත්දැකීම් පවතිනවා නමුත් අපේ හිත පවතින තාම ගොරෝසු මට්ටමක ඒක පවතින්නේ මේ නීවරණ ධර්මයන්ගෙන් සැලෙච්ච ව්‍යාකූල තත්යක නිසා ඒ ගොරෝසු හිතට අහු වෙන දුක් වේදනාව තමයි ප්‍රධානම ඒක තැන්පත් වෙන්න තැන්පත් වෙන්න තමයි සුඛ වේදනාව විතර දෙවේදේ පසුන සුඛ වේදනාව තමයි විතර දෙන්න කරගන්න පුළුවන්. නමුත් දුක් වේදනාවට වැඩි වෙන සුඛ වේදනාව හොඳයි නමුත් තාමත් දුරයි. තාමත් රවි. ඒ කියන්නේ සුඛ වේදනාවක් පසු කරමින් වේදනා කියන නැත්නම් වේදනාන පස්සනාව සම්පූර්ණ කරන්න නම් යෝගාවචරය අදුක්කම සුඛ වේදනාවට තරන්න විකසින කරගන්න. ඒක සාන්ත භාවයට පත් කරගන්න. සංයම භාවයට පත් කරගන්න. මේකත් කරන්න වෙන ක්‍රමයක් නැහැ. මේ විදිහට පරතෝ භෝධයෙන් නිතර නිතර ධර්ම දේශනාවට අහුම්කම් දෙන්න ඕන සාකච්ඡා මාර්ගයෙන් තමයි ඇති වෙනා වූ අද්දකී මධ්‍යස්ථය තියාගන්න පුළුවන්කම ඇති වෙනවා. එතකොට කල්යාණ මිත්‍යාවගේ දින මාර්ගයෙන් ආදාතන වෙනවා. මේ විදිහට විකට කටයුතු කරගෙන යනකොට නැත්නම් මනසිකාරයේක අජ්ජත්ෝ අජ්ජත්තන් යෝනිසෝ මනසිකාරෝ කියන විදිහට අභ්‍යන්තර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් තමයි මනසිකාවට ලක් කරගෙන කරගෙන යනකොට යෝගාවචරයා මේ වේදනා ස්කන්ධ තුනම දුක් වේදනා සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා වශයෙන් වේදනාන පස්සනාව වඩන්න පුළුවන් වෙනවා මේ කටයුතු කරනකොට හිත කල්පනා කිරීම වශයෙන් තීන්දුව කිරීම වශයෙන් මේක හරියද මේක වැරදිද ආදී වශයෙන් ඉතිරි කල්පනා පහළ කරනවා මේක අර ආනපස්සනාවෙන් පුරුදු කරන්න පටන් අරගත්තා දේත අරමුණක් ඉදිරිපත් කරගෙන මෙනෙහි කරන්න පටන් අරගත්ත භාවනා වැඩ පිළිවෙලේ දැන් හිත හිත වශයෙන්ම සිතිවිලි අරමුණු කරන අවස්ථාවක්. මේක අතරදී සක්ෂියුම් අවස්ථාවක්. මොකද රූප ධර්ම ඕලාරිකව ප්‍රකටව වැටෙන්නේ නැහැ. ඒ නිසා හිත මායාකාරී ස්වරූපයෙන් විචාකාරී ස්වරූපයෙන් හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා වේදාවතරයාගේ මෙනෙහි කිරීමක සාධකව සියුම් වූ පහරක් මෙතනදී වස්තු. ඒ නිසා යෝගාවචරය ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ හිත පිට යෑමේ අවස්ථාව අරමුණක් කරගන්න තරම් Taman උනන්දුවක් වෙනවා. අවදි හිතකින් භාවනා දෙයක්. ඒ හිතවිලි හොඳයි කියලා මෙනෙහි නොකර ඉන්නවායි. ඒ හිතවිලි නරකයි කැතයි කියලා මෙනෙහි නොකර ඉන්නවායි. ප්‍රධාන වශයෙන් හිත පිට ගිය බව මෙනෙහි කිරීමේ ශක්තිය යෝගාවචරය කියනවා. ඒ විදිහට කායානුපස්සනාවයෙන් වේදනානුපස්සනාවයෙන් චිත්තානුපස්සනාවයෙන් හිත සිං භාවයටපත් වෙනකොට මේ කාය වේදනා චිත්ත කියන ධර්මතාවලින් පරිබාහිර වූ අනිකුත් සියලුම ධර්මතාවයන් සම්මානුපස්සනාවට ලක් වෙනවා. ඒ පිළිබඳව කටයුතු කරනකොට අහන විශේෂම දක්ෂින අවස්ථාවක් වෙනකොට යෝගාවචරය අර ඉස්සරලා වගේම අරමුණු රැකේ තෝරලා යන වෙනුවට මම දැන් දකින්න ඉන්නවා කියන සංසිද්ධිය තම දැකීමේ වැඩ පිළිවෙල භාවනාවට මංවා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. එහෙමනම් දකින වෙලාවේදී දකින බව මෙනෙහි කරන්න පුළුවන් තරම් ශක්තියක් යෝග අවශ්‍යක ලැබෙනවා. මේක එනිද මේකෙන් විදිහට දකින වාරයක් පාසා දැකීම සතියට නගා ගන්න නම් යෝගාවචරයාගේ සතිය කියන මේ ධර්මයේ සාමකට උගාක්ෂත්‍යමත් වෙනවා. ඒක ලක්ෂයෙන් තෝරේ. ඒ වගේම ඇහැ වටේ ලොකු සංගරයක් ඇති කරගන්නවා. දකුණ දකුණ දේ වර්ණවත් දේ විචිත්‍ර දේ දකින් ඇහැලෝ අස්වල එහෙම කරකව කරකව උඩින් බලමින් කටයුතු කරන්න ගත්තොත් ඇතිවෙන දකින් ප්‍රමාණය වැඩිවෙන අපිට ඒ අරමුණු දෙල කරගන්න බැරුව යනවා. ඒ නිසා දකින් ප්‍රමාණය විශේෂයෙන්ම අඩු කරගන්න ඒකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දවසේ වැඩි වේලාවක් පරියන්කේ ගත කරන්න සක්මනේ ගත කරන්න. ඒකට ගොඩාක් උදාහරණ මේ ඇහෙන් එන විවිධ විචිත්‍ර විතම අරමුණු ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. නමුත් කරලා බලන්න උත්සාහ කරන්න හරියට කුඩාවක් දෙත්තේ පිටාවේ තමයි නේද කියන්නේ. මොන විදිහකින්වත් ගන්න. හිත දකුණු ලකුණු දෙක කියවන්න ආසයි, දකුණු ලකුණු දෙක බලන්න ආසයි, උඩ බුදු වශයෙන් බලන්න ආසයි. ඒ අනුව අර සංඥා දිට්ඨිය ඉන්නේ කරන ලාංක ලදරු කලාතිය හිත බින්දලානේ. මේ කෙලෙකේ කරන්නේ අපේ හිතෙන් අපේ ඇහෙන් හිතට විශාල විතම අරමුණු වෙන්න පටන් ගන්නවා. ඊදා යෝගාවචරය ධර්මානුපස්සන ක්‍රමයට යන වෙලාව වෙනකොට ඉන්ද්‍රිය සංවරය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන්න. ඇහිීම කතා කිරීමකට සම්බන්ධයි. තමන් විශේෂයෙන්ම අනුන්ගේ දේවල් අහන්න පිටින් වෙන ශබ්ද වලින් බාධා වෙන්න බාරක මේ චෝදනා විශේෂයෙන්ම මතුවෙන්නේ ඇහිීම කියන සංසිද්ධිය භාවනාවට නගා ගැනීම නැත්නම් මේ ධර්මානුපස්සනාවේ දුර්වලතාවය නිසා. ආධුනික යෝගාවචරයට ඒක දුක් කියන්න බෑ. ඒක තමයි ස්වභාවය. නමුත් අපි මේ සම්මා දිට්ඨිය පිළිබඳ බණහනකට සම්මා දිට්ඨිය පිළිබඳව විපස්සනාවක් නගාගෙන යනකොට තේරුම් අරගන්න ඕනේ අපේ මේ වැඩේ ඉවර කරන්නම් ඊට කලින් අඳුමගානේ දවසකට කලින් හෝ අපි මේ ඇහැ සංවර කිරීම කරලා තියෙන්න ඕනේ කන සංවර කිරීම කරලා තියෙන්න කන සංවර කරනකොටදී කොහොම ලේසි කට සංවර කරගන්න කට සංවර කෙරුවොත් එනදී ඒකාන්තයෙන්ම කන වැහිලා ගියා වගේ කනෙන් වෙන කිසිම බාධාවක් නැති වෙන පටන් අර ගන්නවා තමන්ගෙන් දවසකට පිටවෙන ශබ්ද ප්‍රමාණය ගැන කල්පනා කරලා බලන්න. එතකොට තමයි තේරෙන්නේ නිස්සද්දතාවයේ කියන්නේ මොන තරම් වටිනවද? ඒකට තමන් කොච්චර බල කියන්න ඕනද කියන දේ. එහෙම නැතුව බාහිර ශබ්ද ඉමේලට කන් කුලින් ගහගෙන එහෙම නැත්නම් නිස්සද්දතාවය හොයාගෙන වනේ වනේට ප්‍රයෝගය අධ්‍යාපන කවදාකවත් පොරිදී නිස්සද්දතාවය ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් තමන්ගේ කටබැස්සන් කරගන්න. එතකොට ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා සබ්බේන් වේදේත මේ විදිහට ධර්මානුපස්සනාව දිගේ වැඩ පිළිවෙල බොහෝම සියුම්. නමුත් මුලින් ඇති කරගත්තා වූ දක්ෂතාවයන් මත තමයි ධර්මානුපස්සනාව සිද්ධාන් ලැබෙන්නේ. ඒ කියන්නේ සම්මාදිට්ඨියේ සියුම් භාවයටපත් වෙනවා. මෙන්න මේ විදිහේ ගැඹුරු වැඩ පිළිවෙල. මේ විදිහේ යෙදී කටයුතු කටයුතු කලේ වැඩ පිළිවෙල. කාලයක් පුහුණු කලේ වැඩ පිළිවෙලක් කරන්න නම් අන්න අර විදිහට කල්යාණ මිත්‍යාගේ සත්‍ය අර ಗುಣ හතකින් පරිපූර්ණ වෙන්න ඕනේ. ඕන කල්යාණ මිත්‍යාවකින් කාලාන රූපෝ මාත්‍රාන රූපෝ දෙන සරල උපදේශය ඉතාමත්ම ගෞරවය ඉතාම සැලකිල්ල ඇදහිල්ලේ යුක්ත යෝගාවචරය තමන්ගේ භාවනාවට ලක් කර ගන්න ඕනේ මෙන්න මේ ධර්මතා දෙක සම්බන්ධ වෙනවා ආපනිකතාවයෙන් ගැලපුණා වෙනවා ක්‍රියා පරිහානියෙන් ගැලපුණා වෙනවා එහෙම නැත්නම් සමතෝ දෝෂයට අහුම්කම් දෙන්න ආවෙනවා අත්‍යත්තන් යෝනිසෝ මනස්කාරයේ කියන විදිහට අහන දකින්න සෑම දෙයක්ම මානසිකාරක නම් වගන්නවා. එහෙම වුණොත් මේ මාර්ගය මේ සංඥා දිට්ඨිය ගුණීමේ මාර්ගයේ ඒකාන්ත බව බුදුරජාණන් වහන්සේගේ සාධකයයි. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ශාසනය පහළ වුණා වූ මහරහතන් රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ප්‍රධාන කරගෙන ගැනීම. මේ විදර්ශනා පරපුරේ සෑම ගුරුතුමන් වහන්සේලාම සාක්ෂි. එනිසා අපි එවැනි පරපුරකට යාදී මේ කරගෙන යන වැඩ පිළිවෙලේ අපේ වගකීම් භාරය තාම ගමන දෙන්න ගන්නවා. මොකද මේ සංගාධිකය කියනක බොහෝම සූක්ෂම වැඩ පිළිවෙලක්. මේකල කරන්න ඕන වැඩ පිළිවෙලක් කාලයක් වුණ කියන කරන්න ඕන වැඩ පිළිවෙලක්. ඒ නිසා මේ බණ අහන සෑම සියලු දෙනාටම මේ සංගාධිකය පිළිබඳ අදහස දවසින් දවස එහි කෙරෙහි ගේවා. ඒ එහි කෙරෙහි දීමේ තමයිගේ වගකීමේ භාර දුරටත් වැටහෙලා අද මේ ලැබී තියෙන සංසීදායක තත්ත්වෙන් වඩ වඩා ප්‍රයෝජනගෙන මේ සම්මාදිට්ඨිය වඩ වඩා දියුණු කර ගැනීමට ලැබීමේ මාර්ග ඥාන පිළිවෙලින් ලබන්නා වූ සාන්ත වූ අමාමා නිවනට පත්වීමට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා අද මේ ධර්ම දේශනා අනුකූලව මාර්ගපත් කරනවා සත්තාර්ථා චම්මේහි සම්පතං දුන්නකං පදං සම්මේ දීවා අනුමෝදන්තේ සබ්බේ සම්පත්ති සිද්ධියා සුඛිතාවතාපයම් දීවි සංසතං දුඤ්ඤතං සදං සබ්බේ දෝතානුමෝදන්තේ සබ්බේ සම්පත්ති සිද්ධියා සුඛිතාවතාපයම් දීවි සංසතං දුඤ්ඤතං සදං සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා බුම්මත්තා දීවානාදාන සෝනියන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දීපනං ආනාපානසතිමාසහිmmත්තා ජීවානාගාමහිදිතා සේයන්තං නමෝ විස්වාදිලං රක්ඛන්තු සංකරං ඉදං වූ අනාතිරං හෝතු සුඛිතාන්තුනාදීෝ ඉදං වූ අනාතිරං හෝතු සුඛිතාන්තුනාදීෝ ඉදං වාසනාතිනං හෝතු සුඛිතාං තුනාති පුඤ්ඤා පුඤ්ඤං මාමි කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආලංකාර සත්‍ත්‍යා පුඤ්ඤා පුඤ්ඤං මාමි කාල සමාගමෝ සතං සමාදමෝ හෝති යාවනිමාන භක්තියා විනා පුඤ්ඤ කර්මේන සමාදමෝ සතං සමාදමෝ හෝති යාවනිමාන භක්තියා